මේතිරිගල නිස්තරණ ආරණ්‍ය වාසී පූජ්‍ය උදේීරියගම ධම්මජීව ස්වාමීන් වහන්සේ විසින් නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්සේ කුලාස්මිය වැඩ සිටිනා වූ අපගේ ලොකු ස්වාමීන් වහන්සේගෙන් අවසරයි අනෙකුත් සියලුම යෝගාවචර පිළිසකින් අවසර පසුගිය ධර්මදේශනා කීපයක් තුළින් සම්්‍යක් ආසනයක එහෙම නැත්නම් මේ අපි වැඩ කරගෙන යනා වූ බුද්ධ ශාසනයක් වැනි දෙයක සමාත වඩා ගුණයන්ගෙන් සීලයන්ගෙන් වැඩි කල්යාණ මිත්‍රයා දැන ගැනීම හඳුනා ගැනීම ආශ්‍රය කිරීම මොනේ තරම් වැදගත් වෙනවද කියලා ප්‍රමාණ කිරීමේ ශක්තිය බුදුරජාණන් වහන්සේටම ලැබෙන වගකීමක්. බුදුරජාණන් වහන්සේ මේ පිළිබඳව කිසිම අඩුවක් නොතබා කෙනෙකුගේ ආධ්‍යාත්මික දියුණුවේ සම්පූර්ණයෙන් 100ට 100ක් මේ ඒ ආශ්‍රය කරන කල්යාණ මිත්‍ර අත්තරඳා පවතින බව නොපැක් කිලොම දේශනා කරවදාලන් තියෙදිලා තියෙනවා. ඒ නිසා අපි අපි අපි වශයෙන් අපතුල ශ්‍රද්ධා විද්‍ය සති සමාධි ප්‍රඥා කියන මේ ආධ්‍යාත්මික ජීවිතයේ මුල් මුල් කාලේ තාමත් වැදගත් මේ ගුණාංග දිනු කරන සමයේ නියම කල්යාණ මිත්‍යාගේ අසුර නියම කල්යාණ මිත්‍යා දැන හඳුන ගැනීම කොයි තරම් වැදගත්ද කියලා වටහා ගන්න. මේ විදිහට ශාසනය පවතින කාලේ මේ කියන්නේ බුද්ධ ශාසනය පවතින කාලේ අපිට මනුස්සාත්ම භාවයක් ලැබිලා ඒ පිළිබඳව හිත නැමුණට පස්සේ ඒ ගමන ඍජු කර ගැනීම සඳහා අතරක් නොතබා ඉදිරියට යෑම සඳහා මූල දෙන්න වෙන දුෂ්කරතා මෙතෙක් ඇයි කියලා නැහැ. එක්කෙනෙකුට තනි හිතකින් ඒ සියලු දුෂ්කරතාවට මුහුණ දෙන්න බැරි තරමයි. මේ නිසා අපිට නිතරම අශ්‍රසීලක අවශ්‍ය කරයි. එවැනි දුෂ්කරතාවට මුහුණ දෙමිනුත් තමන්ගේ ඉදිරි ගමන බාධා නොකරගන්නේ ಗುಣධර්ම මැත්තම පිහිටා කටයුතු කරන කල්යාණ මිත්‍රයේ හේවන කල්යාණ මිත්‍රයේ ආදර්ශ අපිට අවශ්‍ය වෙනවා. නමුත් මේ ලෝකේ මම කල්යාණ මිත්‍රෙක් මම කල්යාණ මිත්‍රෙක් කියලා හුවා දක්වන নানা ප්‍රකාර විෂම චරිත ඇති පුද්ගලයන්ගෙන් පිරිතිරි තියෙන නිසා අසරණ යෝගාවචරය ඒ බොරු නැත්නම් නිත්‍ය සත්‍ය නොවන කල්යාණ මිත්‍යත් නියම සත්‍ය කල්යාණ මිත්‍යත් අතර පටලැවෙන අවස්ථාවක් තියෙනවා. ඒ නිසා මේ ප්‍රශ්නය විසඳීම සඳහා තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ සර්වඥතා ඥානෙ මේ සියල්ල පිළි කරලා ඒ වාගේම 5000ක් කල්පවතින මේ සාසනයේ මැත්තේ පහළවන්නා වූ විනයසතා ජනතාව කෙරෙහි මහාත්මා මහා කරුණාවකින් මේ කරුණ ගොනු කළ දක්වලා තියෙනවා තමන්ට කල්යාණ මිත්‍රෙක් අත්‍යවශ්‍යයි අන්න එවැනි කල්යාණ මිත්‍රයන මෙන්න මේ මේ ලක්ෂණ තිබිය යුතුයි කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ અભීතව සඳහන් කරනවා එවැනි සියලුම කල්යාණ මිත්‍රයන් අතර තථාගතයන් වහන්සේ ප්‍රධානයි. ඒකට සමකරන් කෙනෙක් ඇත්තේ නැහැ. අනේ තථාගත සම්මා සම්බුදුජානන් වහන්සේ විසින්ම පණවෙන උන්වහන්සේ විසින්ම ආදර්ශය තබා යත්තා වූ මේ කල්යාණ මිත්‍ර පෙරහැර තමයි මේ තේරවාදයේ වශයෙන් අපි මේ පවත්වන්නේ. ඒ නිසා අපි නිතරම අපි අපේ වශයෙන් සද්ධා විදිය සති සමාධි ප්‍රඥා ආදී ධර්ම වැඩිවීමට වැවීමට මේ හිත දීලා ගත දීලා කටයුතු කරද්දී මේ කල්යාණ මිත්‍ර හඳුනා ගැනීම විශේෂයෙන්ම කල්යාණ මිත්‍ර ගුණ හඳුනා ගැනීම වැදගත් වෙනවා. ඒ නිසා අපි වන වාර කීපයකම මේ මාතෘකාව ඉදිරිපත් කරගෙන පසුගිය අනන්තං අවසාන කුරුකේදී සද්ධා සීල සති සද්ධා සීල සුත ඡාග වීරිය සතිය වීරිය වීරිය සතිය සමාධිය ප්‍රඥාය කියන මේ කරුණු අටක් කල්යාණ මිත්‍ර ගුණ අටක් වශයෙන් ඉදිරිපත් කරගෙන මේන් ශ්‍රද්ධාව සුතය ත්‍යාගය ආදී නැත්නම් වීරිය සතිය කියන තැන දක්වාම අපි සාකච්ඡා කරමින් යන්නලා තියෙනවා. මේ සතියේ බොහෝ දෙනා දන්නා පරිදි බොහෝම වැදගත් අවස්ථාවක්. පසුගිය ධර්ම වාර සාකච්ඡා වාර නැත්නම් දේශනා වාර කීපයකදීම මේ සතිය පිළිබඳව සෑහෙන කරුණු ඉදිරිපත් කරගන්න තිබෙනවා. ඒ අනුව එළඹ සිටි සීයේ ඒ ආරමුණට අවදි භාවය පෙරපසු නොවීමේ අප්‍රමාදී භාවයේ වශයෙන් අපි තේරුම් ගත්තා මේ තමයි ආධුනිකයා සත්‍ය හඳුනා ගන්න ආකාරය මේ විදිහට සත්‍ය තහවුරු වෙන්න නම් එහෙම නැත්නම් මුල් බැස ගන්න නම් පළපදියම් වෙන්න නම් මේ එළඹ සිටි භාවය මේ අප්‍රමාදී භාවය සජීවී භාවය එකම අරමුණකට ගතමින් ගතමින් ගතමින් මෙහි යත්තා වූ ශක්තිමත් භාවයේ මැනීම භාවනාව කියලා කියනවා. මේ සඳහා ගන්නා වූ අරමුණු වර්ග දෙක අනුව මේ සතියෙන් කරන කෘත්‍ය දෙආකාරයි. විපස්සනා සමාධිය හෝ සමත සමාධිය වශයෙන් දෙකට බෙදේ. මේන් මේ සමත යෝගාවචරයාගේ සතිය වැඩ කරන ආකාරයත් විපස්සනා යෝගාවචරයාගේ සතිය වැඩ කරන ආකාරයත් කියලා ගත්තාම මූලික මූල ධර්ම අතින් බැලුවොත් නම් සමාන ස්වරූපයක් තියෙනවා. අරමුණු දෙක වෙනස් නිසා වෙනස් මාර්ග දෙකට වැටෙනවා. භාවනාවට වාඩි වෙච්ච යෝගාවචරය ඒ ඉදිරිපත් වුණා වූ අරමුණට හිත නැංවීම අරමුණ දිහාට හිත යොමු කරවීම විතක්කේ වශයෙන් සඳහන් කරනවා. ආනාපානය වදන කෙනෙක් නම් ඒ මතුවෙන ආස්වාසයක් ආස්වාසයක් ප්‍රස්වාසයක් ප්‍රස්වාසයක් පාස ඒ මතුවෙද්දීම අස්පනා පිටම තමා වශයෙන් සෝකී වශයෙන්ම ඒට හිත නංගනවා විපස්සනා ආරමුණක් වශයෙන් පිම්බීම හැකිලිම කරන කෙනෙක් නම් පිම්බෙන පිම්බෙන වාරයක් පාසා හැකිලෙන හැකිලෙන වාරයක් පාසා ඒ මොහොතේදීම අස්පනා පිටම ඒත් හිත නංගනවා ඒකට අපි කියනවා විතක්කේ නමුත් ස්වභාව ලෝකයේ අරමුණු රස විඳිමින් නානා අත දිගේ හිතු මනාප ඇවිදමින් හිටපු හිත දැන් මේ කිසිම රසයක් නැති කිසිම අර්ථයක් නැති මධ්‍යස්ථ අරමුණකට උනන්දුවේ නැංගුවාට ඒක එහි සිත් ගන්නා සුළු බවක් මනාප සුළු භාවයක් රැඳී සිටීමට ආසාවක් ස්වභාවයෙන්ම දක්වන්නේ නැහැ. කුඩල්ල කොට උඩ තිබව. ආස්වාදයටම නැවත නැවත හිත තිබ්බට හිතේ ස්වභාවයේ වශයෙන් කවදාකවත් ඒක එහෙම හිතින්නේ නැහැ. ඒ නිසා වරක් දෙකක් තුනක් වශයෙන් ඒ ආරමුණට හිත නංවනකොට නංවනකොට මේ නැංවීමේ රුචිය උනන්දුව හිතේ පවතින ගතිය බාල වෙන්න පටන් ගන්නවා. මේ නිසා මේ බාල වීම මේ අකමැති භාවය දැනගෙනම එය නොවීම සඳහා නැවත නැවතත් නැවත නැවතත් එහිම හිත නංවන විශාල වීර්යයක් අවශ්‍ය කරනවා. මෙන්න මේ වීර්යයක් මේ කියන අරමුණ දෙම එල්ලකට නැංවීමත් මේ කියන කාරණා දෙක තමයි සතියට මූලික පොහොර වෙන්නේ. ඒක අපි එදා සාකච්ඡා කරා. මේ නිසා යෝගාවචරයාගේ මූලික යුතුයකමේ සමද යෝගාවචරය වේවා විපස්සනා යෝගාවචරය වේවා විශේෂයෙන්ම ආධුනික යෝගාවචරයෙන් බලාපොරොත්තු වෙන්නේ මෙච්චරයි. සාකච්ඡාවෙන් තමන්ගේ ගුරුවරයා සමග මූල කර්මස්ථානයේ තීන්දුව කරගත්තට පස්සේ ඒ මූල කර්මස්ථානයේට හිත නැංවීම කියන විතක්කය ඉතාමත්ම අත්‍යවශ්‍ය කාරණේ බව යෝගාවචර දැනගන්න. ස්වභාවයෙන් නම් ඒ නංවන හිත එහි සිටීමට වැඩි වේලා සිටීමට අකමැති භාවයක් දක්වනවා පැකිලෙන භාවයක් දක්වනවා විවිධ අරමුණු හොයාගෙන යන්න දඟලන ස්වරූපයක් හිතේ පවතිනවා මේ පුහුදුන් හිතේ ඇති කෙලෙස් සහිත හිතේ ඇති බව යෝගාවචරයක් සූතමේ වශයෙන් හෝ අහලා දැනගෙන තියෙනවා. ඊට පස්සේ ඒ කම්මැලි කරන ගතිය ඇති නොවෙන්න, නිින්දට වැටෙන තියෙන ගතිය ඇති නොවෙන්න, හිතවිලි දිගේ ඉවතට පාවී යන ගතිය ඇති නොවෙන්න නම් ඒ අරමුණේම දිගට නැංවීම දිගට ප්‍රවත්වන වීර්ය අවශ්‍ය කරනවා. මෙන්න මේ වීර්යයක් මේ විතක්කයක් කියන දෙකයි. දිගට වැඩ කරගෙන වැඩ කරගෙන යෑමට යෝගාවචර ලොකු ඉස්සරණ අධ්‍යාශයක් අවශ්‍ය කරනවා. මේ දෙකවත් නැති ඒ කියන්නේ හරියට අරමුණ එනකොට මේකයි අරමුණ කියලා හඳුනා ගන්නත් බැරි. හඳුනා ගත්තත් ඒ හිත නැංවීමටත් බැරි ඇත්ත ලෝකෙ දැරි. එහෙම නැත්නම් භාවනාව කවදාකවත් මුල් බැස ගැනීමක් හඳුනා දීමක් කරගන්න බැහැ. ඒ අතන්ට එවැනි භාවනා මධ්‍යස්ථානවල දවසක දෙකකවත් විසීමක් වෙන්නේ නැහැ. සයකවත් භාවනාවක් දිකට පවත්වන්න පුළුවන් ශක්තියකුත් නැහැ. ඒ මොකද ඒ තරමටම හිත අරමුණු රසයේ මත් වෙලා අබ්බහියකට ගිහිලා නිතරම හිත අරමුණු මාරු කරනවා. ඒ ආමාරු නොකර එකම තැනක ඉඳ කියන තැනක් වෙනවා නම් ඒක ඒ පුද්ගලයාට හිර ගියක් වාගේ වෙනවා. දඬුවමක් වාගේ වෙනවා. නොරොස්නාතරක් වෙනවා කොඩැල්ල කොට්ටේ උඩ තිබා වගේ වෙනවා. නමුත් යම් කිසි කෙනෙකුට සුමානයක් දෙකක් එහෙම නැත්නම් සෑහෙන කාලයක් මේ විදිහට විතක්කය මේ වාගේ වීර්යය කියන දෙකම ක්‍රියාත්මක කරමින් ඉන්න පුළුවන් නම් ඒ කියන්නේ භාවනාවට මූලික හැකියාව සුදුසුකම් ඒ අත්තට බලාපොරොත්තු තියන්න පුළුවන් කියලා තීන්දුවක් කරගන්න පුළුවන්. නමුත් මේ ළඟට වෙන විදිහකට කියනවා නම් මේ විතක්කයත් මේ වීර්යයත් දෙක හඳුනාගෙන ඒ ක්‍රියාත්මක වුණත් ඒක එක මට්ටමකට ගිහිල්ලා නතර වෙන ගතියක් තියෙනවා. නැත වෙන කඩීමක් කඩුල්ලක් ඉස්රායෙල් පවතින. ඒ කඩුල්ල ඉදිරියට පැන ගැනීමේදී යෝගාවචර අසීරු තත්වලට මුහුණ දෙනවා. ඒ මොකද තවමත් මේ ශ්‍රද්ධාව, වීර්යය, සතිය සමාධිය ප්‍රඥාව තහවුරු වෙලා නැහැ. ඒවා ඒ ඒ වෙලාවේ පහළ වෙන්නේ සතිය ස්ථිර නැහැ. මේ නිසා බොහෝ විට හරියනවා. බොහෝ විට වරදිනවා. වරින් වර හරියනවා. මේ නිසා යෝගාවචරය මෙතනදී සීල මාර්ග කර ගැනීම මේ සතිය කියන අවස්ථාව ඉතාමත් වැදගත්. මේ පිළිබඳව ආදර්ශය ගුරුවරයා තුළ තියෙනවා. අන්න එවැනි ගුරුවරයෙක් ඕනේ ආශ්‍රය කරන්න. එහෙම නැතිනම් නිතරම මේ ශිෂ්‍යයාගේ මේ දුර්වලතාවය දැකලා විවිධ දේවල් යෝජනා කරන බව දැකලා ආරමුණු මාරු කරන්න, භාවනා මාරු කරන්න, විවිධ දේවල් පිළි වෙනස් වෙන්න ගත්තොත් යෝග අවශ්‍ය ගුරුවරයා ශිෂ්‍යයාගේ දිනුවක් ලබා ගන්න බැරි. ඒ නිසා මේක අත්දකපු කෙනෙක් වෙන්න ඕනේ ගුරුවරයා. මොකද මේ විතක්ක වීර්ය කියන চৈতසික දෙක ක්‍රියාත්මක කරන්න පුළුවන් ඇත්තෝ බොහොම අඩුයි. ලෝකේ. ඉන්නවනම් යම් කිසි කෙනෙක් මේ පෙරපින් කරපු කෙනෙක්. ඉන්වත් වෙනාට උනත් එතනින් එහාට ඇත්තා වූ සමාධිය නැත්නම් හොඳට වැඩ ගන්න පුළුවන් සමාධි මට්ටමට යනකොට සෑහෙන දුෂ්කරතාවයකට මුහුණ දෙන්න ඕනේ. ඒක ස්වභාවික දෙයක්. ලෝක ස්වરૂපයක්. ඒ නිසා මේ අවස්ථාවේදී විවිධ බෙහෙත් ජාති මාරු කරන්න වගේ නැත්නම් පයේ බර වායත පිටිකර බෙහෙත් බඳින්න වාගේ වෙනස් දේවල් යෝජනා කරන්න ගත්තොත් ඒ යෝගාවචරයටත් වෙහෙස වෙනවා දෙයක් නියත ප්‍රතිඵල නැති වෙනවා ඒ නිසා මේ අවස්ථාවේදී මේ දෙක අධදකපු යෝගාවචර ගුරුවරයෙක් නම් කර්මස්ථානාචාර්යවරයෙක් නම් ඒ වෙලාවේදී ඒ ශිෂ්‍යයාගේ අත්තාව තත්ත්වය හොඳට පැහැදිලි කර දීමේ විශේෂයෙන්ම මේක අතිරණ කර තීන්දුවකට එන්න අමාරු සැලෙන සුළු අවස්ථාවක් මේදී හැකි තාර්ගුවට නැවත නැවත නැවත නැවත භාවිත කිරීමෙන්ම මේ කඩීම දැනගත යුතුය කියන එකට නොසැලෙන බවක් තියෙන්න ඕනේ ධර්මයේ පැත්තේ. ඒ නිසා එහෙම යම් කිසි ගුරුවරයෙක් ළඟ මේ සතිය පිළිබඳව හොඳ අත්දැකීම සහිතන ඒ ගුරුවරයා ගෝලයාගේ ශිෂ්‍යයාගෙන් ලැබෙන අත්දැකීම් සියල්ලම විසදව ප්‍රකාශ කරමින් <clears throat> කළ යුතු දේ කළ යුතු ප්‍රතිකර්මය ඉදිරිපත් කරනවා නම් ඒ ශිෂ්‍යයාට සංසාර බය සහිත නියම අදහස් සහිත කෙනෙක් නම් කාලයක් සමගම මේ කඩයිම පරිදි මේ පවතින කඩයිම මේ ප්‍රඥාති පරමාර්ථ කියන ධර්ම දෙක අතර ඇත්තා වූ හෙලෙක්තාවය යම් කිසි යෝගාවචරේ හෝ වේවා. ඒ නැත්නම් උපදේශ පිළිපදිනා සුවච ගෝලයක් හෝ වේවා මේ විතක්ක ਵਿਚාර කියන දෙක ඉදිරිපත් කෙරුවොත් ඒ පුද්ගලයා යමකට හිත නැංගුවොත් නැවත නැවතත් ඒ හිත නැංගුවොත් ඒකාන්ත වශයෙන්ම ලෞකික වශයෙන් හෝ ඒ අරමුණේ යම් කිසි තොරතුරු වගේක් ලබනවා. තොරතුරු වගේ ඉගෙන ගන්න එක ආගමික වැඩක් නෙවෙයි. ආධ්‍යාත්මික වැඩක් නෙවෙයි ඒක යාන්ත්‍රික වැඩක්. කැමරාවක් යම් කිසි රූපයක් දිහාවට හරවලා සක්‍රීය කැමරාවක් ක්‍රියාත්මක කළොත් ඒ කාන්තේ මේ කැමරාවේ දලසේ ආවේ රූපසටහනක් වදිනවා. ඒක පස්සේ දිනු කරලා ගත්තාම පොතලා ගත්තාම ගන්න පුළුවන් ලකුණ. අනිත් වගේ තමයි යම් දිහාවකට හිත හරවලා මානසික විතක්කේ හරවලා නැවත නැවතත් ඒ මතක් ඒකම නැංගුවොත් ඒ සතහන හෝ හිතේ ඇඳේ. මේක කිසිම ආගමික ස්වරූපයක් නැහැ. මානසික හිතේ හැටි. ඒක නැවත නැවතත් නැවත නැවතත් ඒ සතහනම බලාගෙන හිටියොත් ඒ සතහන කාලානුරූප වෙනස් වෙන ආකාර ආදී දේවල් දැක ගන්න පුළුවන්. මේ කියන්නේ අරමුණේ තවත් ඇතුළතක් වෙන පැත්තක් දැකගත්තා. නමුත් මේ තුළ විවැඩකට ගන්න පුළුවන් සමාධියක් හෝ සතියක් හෝ තාම දිනු වෙලා නැහැ. නමුත් නැත්තේත් නැහැ. යම් කිසි විදියක ලෞකික ආකාරයක් මේක තියෙනවා. මෙන්න මේ කියන సంతානිය නැත්නම් සතහන දකින්න බව ඊගාවෙත් ඒ කාලයක් මේ සතහන දිහා බලාගෙන ඉන්න සතහන ලොකු වෙන හැටි කුංචු වෙන හැටි අඹරෙන හැටි මුරුදු වෙන හැටි ආදී සතහන වෙනස් වෙන ආකාර දකිමින් එතනදී භාවනාව නතර කරනවා නම් වේහෙස ගන්නවා නම් මේ භාවනාව සදාකාලික නතර වෙන භාවනාවක් වඩපත් වෙනවා වේහෙස ගෙන දෙන භාවනාවක් වඩපත් වෙනවා නමුත් ගුරුවරයා හොඳේ හැටි මේ බව දැනගෙන මේක වෙහෙස වෙන අවස්ථාවක් මේ නිසා කමඨහන් ගන්න යෝගාවචරයට මේ අවස්ථාව ඉක්ම යන තෙක් නැවත නැවතත් මේ විචී අධ්‍යක්ෂින් බහුල කරමින් ඒ අරමුණටම හිත නැංවීම පුරුදු කරනවා නම් මෙන්න මේ කියන සංධාන පඤ්ඤාතිය ආකාර පඤ්ඤාතිය දකිමින් දකිමින්ම ඒ අතුලාන්තයක් ඊට වඩා අතුල් තිරයක් දැක ගන්න පුළුවන්. මේකට කියනවා විද්‍යමාන පඤ්ඤාතිය කියලා. එහෙම නැත්නම් සත්‍ය පඤ්ඤාතිය කියන වචන පාවිච්චි කරනවා. ඒ කියන්නේ විදර්ශනා පැත්තෙන් විස්තර කරනවා නම් මුලින් පින්දීමේ ආරමුණ පින්දීමේ ආරමුණට හිත නංවන්ත කියලා කර්මස්ථාන දෙනවා. මේ වෙනකොට කම්මැලි හිතෙන්න පුළුවන්. නමුත් ඒ ගැන වෙහෙස බලන්න නැතුව නැවත නැවතත් නැවත නැවතත් ඒ අරමුණටම නංවන්න. හැකිලීමේ අරමුණටත් මේ විදිහට නංවන්න කියනකොට ඔන්න මේ මේ අරමුණේ ස්වરૂපේ සටහන හෝ දකිනවා. එහෙම නැත්නම් ඒක වෙනස් වෙන ආකාරයෙන් මුලින් හොඳට ප්‍රකටයි ගාට අප්‍රකටයි නැත්නම් මුලින් අප්‍රකටයි අගින් අග වෙනකොට ප්‍රකටයි නැත්නම් මේක ඉහළට පහළට යනවා මේක නැත්නම් ඉදිරියට පස්සට යනවා ආදී විදිහට ආකාර දැක ගන්න. මේ ආකාර දැකගැනීමෙන් යෝගාවචරය එතනින් ක්‍රියාත්මක නතර කෙරුවොත් එතනින් එහාට විනිවිද යන්න බැරි වුණොත් මේ යෝගාවචරය දවසක් කමඨාල් සුද්ධ කරන්න ඒ. ඊගා දවස් වෙනකොට ඉඳ කම්මැලි වෙනවා. ඒ මොකද කියන්න දෙයක් නැහැ. අලුත් දෙයක් මොනවාක්වත් ඇත්තේ නැහැ. ඒ වගේම කර්ම භාවනා කරනකොටත් ඒ යෝගාවචරය නිතරම කම්මැලි ගතිය, එපා වෙන ගතිය, නීති කිරා වැටෙන ගතිය මොකද ධර්ම රසයක් කැළම ලැබෙන්නේ නැහැ. අර ඉන්න සීමාව ඇතුළත තමයි ලෝක දැනුමක් පමණයි දිනු වෙන්නේ යම් කිසි විදිහේ සතියක් පවතිනවා නමුත් ඒක ප්‍රයෝජනවත් වෙන්නේ නැහැ මේ අවස්ථාවේදී ඒ අරමුණට ඉතාමත්ම සමීපව මේ විතක්ක මේ වීර්ය කියන ධර්මයට අමතරව තව යමක් කතා කරනවා මානසිකාරයේ හරියට යොදවන්න ඥානේ යොදවෙන්න ඒකට උපමාවක් වශයෙන් කියනවනම් ලෞකික උපමාවක් අපි යම් කිසි වැඩසටහනක් මේ කවුරුත් වගේ මම හිතනවා ඉස්සර කාලවල ගුවන් විදුලි යන්ත්‍ර අහලා ඇති ගුවන් විදුලි යන්ත්‍රයට හසු කරගත්තට පස්සේ ඒ වැඩසටහන ඉතාමත් පිළිසිදු ඇහෙන්න නම් ඒක හොඳටම මීටර එක අල්ල ගන්න ඕනේ. ඒ සඳහා ඉතාමත්ම සියුම් කිරීමක් කෙරුවේ නැත්නම් ඒ අමතර ශබ්ද ගෝසා නිසා වැඩසටහනට ආ වූ පිළිසිදු භාවයේ මෙහි ආවිදෙනවා. ඒ නිසා අලුත හදන රේඩියෝ වල ඒ අවසානම දක්වා මීටර එක අල්ලා ගන්න පුළුවන් වෙන්න කුංචි වෙනත් බොත්තමකුත් තියෙනවා. එකකකින් සාමාන්‍ය මීටර එක අල්ලා ගන්නවා ඊට පස්සේ ඉතාමත් සියුම් වශයෙන් එහෙම කිරීමෙන් හරියටම ඒ වෙලාවට ඒ උෂ්ණත්වයට ඒ තැනට ගැළපෙන මීටර එක අන්තිමට සියුම් කරනවා කියලා කියනවා. අන්න ඒ වගේ තමයි භාවනාවේදී අරමුණ ඉදිරිපත් වෙනවා. අරමුණේ සතහනක් තියෙනවා. අරමුණේ ආකාරයක් තියෙනවා. නමුත් ඉමේදේ ධානය නැතිනම් හරියටම යෝගාවචරය යරුනේ යම් තැනක් යම් දෙයක් ප්‍රකට නම් එතනටම හිත එල්ල කරනවා. හිත එල්ල කරනකොට ඒ අරමුණට ඒ මොහොතේ ප්‍රකට දේ අරමුණටම ආවේනික දේට හිත වදිනවා. මෙන්න මේ විදිහේ හිත අරමුණෙහිම ගැලී ගත්තේ නැතිනම් සතිය නිතරම ලුහුතායන සතියක් බවට පත් වෙන්නේ. මතු පිට පවතින සතියක් වාටපත් වෙන්නේ. ඒකට කියන්න බෑ උපත්ථිත සතිය කියලා. මනාකොට පිහිටි සතියක් නෙවෙයි. නැත්නම් සතිපට්ඨාන සතියක් වෙන්නේ නැහැ. මෙන්න මේ සතිය සතිපට්ඨාන සතියක් වාටපත් වෙන්න නම් විචක්කේ තේරුම් ගත යෝගාවචරය නැත්නම් අරමුණට හිත නැංවීමේ තේරුම් ගත යෝගාවචරය නැවත නැවතත් නැංවීමේ තේරුම් ගත යෝගාවචරය යම් වෙලාවක තමයි වැටෙනවා නම් අරමුණ ඉදිරියේ තියෙනවා නමුත් ඒකේ දැක ගැනීමක් වෙන්නේ නැහැ මත පිට ලෝටායමක් වෙනවා නම් තේරුම් අරගන්න ඕනේ මෙතන මානසිකාර්ය ඉන විදිහට නම් යෝනිසෝ මානසිකාර්ය එනතන් නුවණින් සලකා බැලීමේ අඩුපාඩුවක් තියෙනවා මේ නිසා මත වෙන මත වෙන අරමුණේ සතහන ආකාර දැකලා එතනින් ප්‍රයත්න කරනවා ඉන් ඇතුළත ඇත්තා වූ අරමුණටම ආවේනික ලක්ෂණ දැක ගන්නට අරමුණේ ඉතාවත් ප්‍රකට තැනට වඩා හිත සමීපව තැන්පත් කරගන්න යෝගාවචර දක්වනවා. ඉතින් මේ පිළිබඳව මේ විදිහට විපස්සනා පැත්තෙන් විස්තර කරනකොට සමත භාවනා කරන අත්දන්ටත් කල්පනා වෙන්න පුළුවන්. එහෙනම් මේක කොහොමද සමත භාවනාවට සම්බන්ධ වෙන්නේ සමත භාවනාවේදී මේක සම්බන්ධ වෙන්නේ විචාර සමාධිය ලබා ගැනීමට කටයුතු කරන අවස්ථාවයි. සුප්පරල්ල මත සතිය පිටවන්න උත්සාහ කරනවා. උත්සාහ කරනකොට අර ශ්‍රීමුක දේශනාවේ සඳහන් වෙන විදිහට සතෝ අස්ස සති කියන විදිහට හුස්ම රැල්ල ඇතුළට යෑම සමගම එහි දැනීම පවතිනවා ඒට එළඹ සිටි සීත පවතිනවා අවදිහිත පවතිනවා කියලා අපි තේරුම් ගන්නේ කොහොමද ඒ ප්‍රඥප්ති වායු ධාරාව තමංගේ කාය ප්‍රසාදේ යම් තැනක හැපෙනවා නම් නාස්කාග්‍රේ හෝ වේවා තොල මුදුනක හෝ වේවා ඒ හැපෙන තැනම හිත පිහිටනවා නම් අපිට කියන්න පුළුවන් හුස්ම දැන දැන යනවායි කියලා අතුල. ඒ වගේම කියන්න පුළුවන් ප්‍රසවාසයේ දැන දැන පිට වෙනවායි කියලා. මොකද දැනීමක්, වැදීමක්, හැඟීමක් සිද්ධ වෙනවා මේ සාමාන්‍ය කාය ප්‍රසාදයට සාපේක්ෂව. අන්නේ කාය ප්‍රසාදයේ හිත පිහිටියා නම් අපිට කියන්න පුළුවන් හුස්ම දැනීම සිද්ධ වෙනවා සතෝව අසතති සතියෙන් යුක්තව ආස්වාසය සිද්ධ වෙනවා සතෝපස්ස සති සතියෙන් යුක්ත ප්‍රාස්වාසය සිද්ධ වෙනවා නමුත් මේක පළවෙනි පියවර ආරම්භ පියවර පමණයි මේ අනත යෝග අවතරයගේ හුස්ම රැල්ල මතේ නැත්නම් මේ ප්‍රඥප්තිය මතේ සමාජයේ පිහිටුවා ගැනීම කටයුත්තේදී මේ හුස්ම රැල්ලේ ආකාර සංධාන වශයෙන් හුස්ම රැල්ලේ දීර්ඝ භාවය පිට කරන හුස්මේ දීර්ඝ භාවය. ඇතුළට ගන්න හුස්මේ කෙටි භාවය, පිට කරන හුස්මේ කෙටි භාවයේ වශයෙන් හැඟීමේ වින්දනයේ අද්දකීමේ තොරතුරු හොයනවා වෙනුවට එහෙම නැත්නම් හැපෙන තැන ඇත්තව විස්තර හොයනවා වෙනුවට හුස්ම රැල්ලේ විස්තර හොයන සතහන හොයන ආකාරය හොයන නැමියාවක් නැතිනම් මේ කාරණා යෝගාචර තේරුම් ගත්තේ නැතිනම් මෙන්න හිත මතු පිට පමණයි අතුලකට බහින්නේ. ඒ නිසා හැපෙන තැන වශයෙන් යෝගාවචරය ගත්තට හැපෙන තැන ඇත්තා උතද ගති මුහුරු ගති මෙලෙක් ගති ශරීරයේ සැහැල්ලු ගති පාවෙන ගති සම්පූර්ණයෙන්ම නොසලකා හරිනවා. නොසලකා හරීමෙන් හුස්ම රැල්ලේම දිග බව කෙටි බව වශයෙන් එයි සතහන ආකාර විග්‍රහ කරන්නේ. පිරිසිමීතෝ මේ පිරිසිමේ යනකොට අන්න සතිය යම් කිසි විදිහක දිනුවක් ඇති වෙනවනම් තමයි වැටෙනවා දැන් හුස්ම වැඩිගෙන අර තමන් හිත තියාගෙන ඉන්න තැන වැඩිගෙන ඇතුළට දිග වේලාවක් යනකොට දැනගන්නවා දිගයි කියලා. පිට වෙනකොට දිගයි කියලා දැනගන්න නිසා දිගා වැටෙන්න වෙලාවක් නැහැ. සමාවෙන්න වෙලාවක් නැහැ. දිගාට කෙටි වෙනවා නම් හුස්මේ අවශ්‍යතාවය අඩු වෙලා හිතකට තැන්පත් වෙලා ආස්වාද ප්‍රසවාද කෙටි වෙනවනේ මේ කෙටි බව වශයෙන් දැනගන්න. මේ කරන්නේ ඒ හුස්ම රැල්ලේ ආකාර වශයෙන් දැනගන්න. මේ දැනගෙනත් ඉඳලා හිතේ හොඳ අස්වැසිල්ලක් තියෙනවා දැන් අරමුණට යට වෙච්ච ගතියක් නැහැ. සත්‍ය අරමුණ ඉක්මවාගෙන ඔළුව ඔස්සගෙන ඉන්න ගතියක් තියෙනවනේ. අර හුස්ම රැල්ලේම නැත්නම් ප්‍රඥාප්ති අරමුණේම මුලය, මැදය, අගය වශයෙන් සම්පූර්ණ විස්තර බලන්න උත්සාහ කරනවා. මේ සඳහා ක්‍රමානුකූල දියුණුවක් ඇති වෙනකොට මුලින්ම හුස්ම වදිනකොට හැපෙන බව දැනගන්න. ඊගාවට ඒ හුස්ම දීර්ඝ වශයෙන් යන බව පිට වෙන බව. ඇතුළත කෙටි වශයෙන් යන බව පිට වෙන බව ආදී විස්තර කරලා ඒකත් යාදේනවා නම් හිත සතිය හිසෝරවාගෙන සිටින ගතියක් තියෙනවනම් අන්න ඒ අරමුණේ මුලය මැදය අගේ වශයෙන් සබ්බකාය පරිසංවේදී ආකාරයට දන්න. දැන් යෝගාවචරයට ක්‍රම හතරක් අහුවෙලා තියෙනවා සතිය. එක්කෝ හැපෙන තන වශයෙන් හෝ සතිය අඛණ්ඩව පවතිනවා. එහෙම නැත්නම් ඒ හුස්ම රැල්ලේ දිග බව හෝ දැකීමෙන් සතිය පිහිටනවා. එහෙම නැත්නම් කෙටි බව හෝ දකින සතිය පිළිබඳ. එහෙම නැත්නම් ඒ උස්ම රැල්ලේ මුල මැද අග කියන විස්තර සහිතව දකින්න ඕන සතිය පිළිබඳ. මෙන්න මේ විදිහට ඉතාමත්ම සවිස්තර සතිය පිළිබඳ අවස්ථාවකටපත් වෙලා මේ தත්ත්වය යටතේදීම සංසිද්ධීමක් ඇති වෙනවා. ඒ කියන්නේ බාහිර අරමුණු පිළිපියන්න බෑ. සතිය නො හුස්ම රැල්ලෙන් පිටතට යන්න බෑ ශරීරයේ ඇති වෙන තද ගති, බුරුල් ගති, උෂ්ණ වදින මේ උලන් වදින ඇති සීතල වෙන හැටි ආදී දේවල් අත්දකින්න බෑ. එක එල්ලේම නිසිනින්දේම අර දකින්නා වූ ප්‍රඥප්ති උස්සරැල්ල මත හිත සංපත් වීමක් ඇති වෙනවා. මෙන්න මෙතනදී ඉඳ තියෙනවා සමාධි සුඛයක් මතුවේ. ඒ නිසා මෙතන ඉතාමත්ම තීර්මාර්ග අවස්ථාවක් බව එහි දැනට යදී ඉස්සන්ට බොහොම ප්‍රකටයි. මේ වගේම තමයි සතිපට්ඨාන විපස්සනාවට නම් යෝගාවචරය තමන්ට පිම්බීම හැකිලිම මතුවෙනවා නම් මේ පිම්බීම හැකිලිමේ සමත යෝගාවචරය වගේ නෙමෙයි හැඟීම දැනීම අවබෝධය සහිතවම පිම්බෙනදද බව හෝ ලින්දරගන්න. ඊට පස්සේ පිම්බෙන ආකාරයේ සතහන හෝ දැනගන්න. සතහනක් වැටෙනවා නම් ආකාරයක් වැටෙනවා නම් ඒයි නතර නොවි. මේ පිම්බීමේ මුලය, මේ මැදය, මේ අගය කියලා පිම්බීම ඇතුළතම ඇත්තා වූ වඩාත්ම ප්‍රකට දෙයක ඉස්හාමත්ව සමීපව සතිය පිටනවා. මෙන්න මේ විදිහට යනකොට මේ සංකාන පඤ්ඤාති ආකාර පඤ්ඤාති කියන මේ ලෞකික ප්‍රඥාති ඉඳගෙන විදගෙන හිත මේ සත්‍ය පඤ්ඤාති නැත්නම් විචමාන පඤ්ඤාතියට කියන ඒ පින්බීම ඊට කලින් තියෙන පින්බීම නෙවෙයි ඊට පස්සේ තියෙන පින්බීම නෙවෙයි හැකිලිමේ ඒ පින්බීමේ මේ අත්දකින්න පින්බීමේ ඇති විශේෂ ලක්ෂණ ස්වකීය ලක්ෂණ අත්‍යන්ත ලක්ෂණේ දැක ගන්න පුළුවන්. මේ සියල්ලම පින්බීම තමයි. පින්බීම කියන්නේ වාතයේ තද කරන ගතිය, තෙරපන ගතිය නිසා ඇති වෙන දෙයක්. ඇකිලිම කියන්නේ ඒක අනිත් පැත්ත. නිදහස් වෙන ගතිය ඇතිදයක්. දෙකම වාතයෙන් සිද්ධ වෙන නිසා හැම පින්බීමක්ම සමානයි කියලා, හැම හැකිලීමක්ම සමානයි කියලා භාවනා කරපු කෙනෙක් පාර ගන්න ඉඩ තියෙනවා. නමුත් යෝගාවචරය මේ පින්බීමට හැකිලිම සමාන නෑ කියලා මුලින්ම තේරුම් ගන්නවා. ඊගාවට හොඳට විස්තර බලනවා කියල කියන්නේ කලින් තිබුණ පින්බීම දැන් තියෙන පින්බීමට සමාන නෑ කියලා දක ගන්න පුළුවන් තරමටම සත්‍ය විසඳ කරන්න. එහෙම නොකර දැන් මට පින්බීම වැටෙනවා දැන් මට හැකිලිම වැටෙනවා කියලා එතනදී සහැල්ලු කරගත්තොත් මෙන්න මේ කියන කඩෙම මනසබ්දී පැන ගන්න බැහැ. එතුවාක් පවතින ඒ කියන්නේ මේ කඩමීම පණින්න කලින් පවතින සමාධිය සාමාන්‍ය ලෞකික සමාධියක්. වැඩක් ගන්න පුළුවන් සමාධියක් නෙවෙයි. විශේෂයෙන්ම ආධ්‍යාත්මික ගමනක දුරද යන ගමනකට වැඩ ගන්න පුළුවන් සමාධියක් නෙවෙයි. ඒතා මේ මේ ලෞකික සමාධිය අතීතක් භාවනා කිසිම ධර්ම රටයක් මත වෙන්නේ නැහැ. අද දැකපු දෙයට වැඩිය හිත කියන දෙයක් නෙවෙයි. ඒ නිසා යෝගාචර කම්මැලි වෙනවා. අසුභාන. තමන් වශයෙන්ම මන්දෝත්සහය වෙනවා. භාවනාවේ රසයක් ලබන්නේ නෑ. ධර්ම රසය කියන්නේ මොකද්ද කියලා දන්නේ නෑ. ඒ මොකද සතිය මනාකට පිටලනේ සමාධිය ඊළඟට මාත්‍ර පණගන්න. ඒකට හේතුව මොකද? මානසික කාර්ය හරියට යෙදෙලා නැහැ. විතක්ක වීර්ය දෙක තියෙනවා. මානසික කාර්යයේ යෝනිසෝ මානසික කාර්ය වශයෙන් යෝගාවචරය මෙතනදී හැසිරවිය යුතුයි. සියුම් හැසිරවීම සිදු වෙන්නේ. ඒ හැසිරීම සිදු වෙලා යම් වෙලාවක යෝගාවචරයාගේ හිත ඒ අරමුණේ මේ ක්ෂණයේ මීට කලින් තිබුණු මට්ටමට වැඩිය කොච්චරක් සියුම්ම හෝකමක් වෙනස් වෙලා තියෙනවද කියන තරමටද එහිම අත්‍යන්ත ලකුණ දැක ගන්න පුළුවන් වෙනවනම් අන්න යෝගාවචරයා සතහනක් දැකගත්තා සතහන දකින්නකෝ කවදාකවත් බෑ ආකාරය දැකලා දැන් සතහනක් දැකලා ආකාරයක් දැකලා සතහනත් ආකාරයක් දෙකම දරපු කෙනාට විතරයි මේ මානසික කාර්ය අවශ්‍ය වෙන්නේ. භාවන නොකර නැත්නම් වැඩක් නැහැ. මේ මට්ටමට ආවට පස්සේ මානසික කාර්ය නොයදුවොත් හිත ලෞකික මට්ටමේම පවතිනවා. නැත්නම් සමාධිය ලෞකික මට්ටමේම පවතිනවා. ඉදිරියට යන්න තරම් යන්නත් වෙනවා. යන්න වෙලාවක යෝගාවචරය දැන් මොන సంతානෙ වැටෙනවා දැන් මට ආකාරය වැටෙනවා මේ මත්තත් මානසික කාර්යයේ කටයුත්තක් තියෙනවා මානසික කාර්යයේ යෙදවිය යුතුයි මේ මතුවේ තියෙන අරමුණ අනිකුත් අරමුණු වලින් වෙනේදී කරන වෙන පින්වීමකින් මේ පින්වීම වෙන් වෙන්නේ කොහොමද කියලා යමක් මේ වෙනසක් තියෙනවා ඒකත් අල්ලා ගනිමි කියන විදිහට ඉඳෙවොත් අන්න ඒ පින්වීමටම ආවේනික ආදාළ ස්වකීය ලක්ෂණ ගන්න පුළුවන් මේකට කියනවා සක භාව කියලා. කී භාවය. වෙන විදිහට කියනවා සබභාව කියලා. මෙන්න මේ විදිහට ස්වභාව ලක්ෂණ තුනම ආකාරයේය සංඛාණයේය ඒකත්ම ආවේනික ලක්ෂණ කියන මේ තුන දකින්නකන් හිත නියම විදිහේ භාවනාවකට වැටෙන්නේ සමාධිය ක්ෂණික සමාධිය මට්ටමට වැටෙන්නේ නැහැ. ක්ෂණික සමාධිය මට්ටමට වැටෙන්නේ නැති තාක්කල් ධර්ම රසයක් නැහැ. මොකද ධර්මාර්ථ පිළිබඳව දොර විවුර්ත වීමක් නැහැ. යන්න වෙලාවක යෝගාවචරයා අරමුණේ සතහනක් දැකේ. ආකාරයක් දකිනවා. ඒ දැක දැක එයින් නැතර නොයි ඒ මොහොතේ ඒ අරමුණේ පවතිනා වූ විශේෂ භාවය මොකද්ද කියන ධර්මතම ඉතාමත්ම සංවේදී. ඉතාමත්ම සාන්තව, ඉතාමත්ම සමීපව සතිය පිහිටවනවන අන්න ඒ මොහොතේ ඒ අරමුණ මත වහාම ඒ චිත්තක්ෂණයේ සිට සමාධිය පිහිටවනවා. මේ ක්ෂණික සමාධිය පිහිටපු ගණන්නේ මේ මොහොතේ යෝගාවචරය මෙතු ආකාර නොදැක්ක ඒ අරමුණටම විශේෂ ලකුණ වායු ධාතුවේ අවස්ථාව ප්‍රකට නම් වායු ධාතුව වශයෙන් කලන ගති වශයෙන් දකින්න. තීජෝ ධාතුව ප්‍රකට නම් උණුසුම් ගති වශයෙන් තීක්ෂණ ගති වශයෙන් දකින්න. පඨවි ධාතුව ප්‍රකට නම් තද ගති, රළු ගති, බර ගති දකින්න. නුරුදු ගති, මෙලෙක් ගති, සිනිල් ගති දකින්න. මේ මොනම දෙයක් හෝ පරමාර්ථ පැත්තට සමීපව මෙතෙක් නොදකපු පැත්තක් දැක ගන්න පුළුවන්. අන්න ඒ හා සමගම යෝගාවචර ධර්ම රසයට දොරයි. පරමාර්ථය දැක ගැනීම සමගම ඉතිවාකල් පැවති සතාන නොපෙනී යන්න පටන් යන්න වේලාවක පරමාර්ථයේ දූර්ත වෙනවද එතනදී ප්‍රඥප්තිය හැදෙනවා. ප්‍රඥප්තිය නිදීන වෙලා යනවා. ප්‍රඥප්තිය සංගවි ගන්න. එතනම යෝගාවචරයට වහාම කවදාකවත් මේ වගේ බණ 10ක් 15ක් ඇහුවට වැඩිය ලොකු වෙනසක්. ලොකු ශ්‍රද්ධාවක්. මේක ගුරුවරයාගේ වචනේ මම අත්දකපු දෙයක්. ඒක අනුව කියලා අහපු දෙය නෙමෙයි මම දැකපු දෙය වශයෙන් අනුත්තුම විද්‍ය සද්ධාවක් පහළ වෙනවා සම්පූර්ණ මෙතුවා කල් තිබුණා නම් කම්මැලි ගතියක් මේ මොන දේ කරුවත් මට සතහනින් එහාට ආකාරයෙන් එහාට මොකවත් දැක්ක ගන්න බෑ ඒ නිසා ගිහිල්ලා මතක් කරන්න දෙයක්වත් නැහැ මූණ දෙන්නත් අමාරුයි කම්මැලි එපා වෙනවා ධර්ම රසයක් නැහැ කීක තිබුණ ගතිය සම්පූර්ණ මනිපත් හරිනවා ඒ මොකද Taman වශයෙන්ම යමක් අත්දකින්න. ඒක අතපච්චක්ක වශයෙන් හඳුන්වනවා. Taman වශයෙන්ම ප්‍රත්‍යක්ක වශයෙන් අස්පනා පිට දැකපු දෙයක්. මෙන්න මේකට කියනවා විපස්සනා කියන අන්ත සමාධිය. මේකෙද සමාධිය මෙතුවාක් කරගත්ත මේ උත්සාහය නිසා ඒ චිත්තක්ෂණයේ පමණයි පවතින්නේ. ඊගා චිත්තක්ෂණයේ යෝගාචරය ඊහා සමාන වැඩක් වෙනවා. එහෙම නැතිනම් සංසාර විතුආකාර පැවතිච්ච අරමුණු රස දැනගන්නා වෙනස නිසා මේ අරමුණෙන් හිත වහාම වෙලාවොද පණිනවා නැත්නම් මතු පිට සතිය ලෝටා යනවා. එතකොට නැවතත් සතහන් පේන්නේ ඉඳී තියෙනවා. ආකාර පේන්නේ ඉඳී තියෙනවා. ප්‍රඥප්ති වැසී යන්නේ ඉඳී තියෙනවා. පරමාර්ථය වැසී යන්නේ ඉඳී තියෙනවා. යම් වෙලාවක ප්‍රඥප්තිය ප්‍රකට නම් පරමාර්ථය වැහැ. යම් වෙලාවක පරමාර්ථය ප්‍රකට නම් ප්‍රඥප්තිය වැහැ. ඒ නිසා මෙතන තියෙන්නේ මහසීරු මාරු අවස්ථාවක්. සමත යෝගාවචරයගෙන මේ අවස්ථාවේදී යෝගාවචරය ජීවිගෙන යන සුමුදු වේගන යන සීනුදු වේගන යන සියුම් වේගන යන අරමුණේම සීමාර කරනවා නම් හරියට තනි කඹේ උඩ ඇවිදින කෙනෙක් වගේ. කරමින් කිසිසේත්ම මතුවෙනා වූ නිමිත්ත ගැන හිතලා හෝ එහෙම නැත්නම් හිත වික්ෂිප්ත භාවයකට පත් වෙන කීක තබා හෝ එහෙම නැත්නම් ස්වභාවික ලක්ෂණ හේවීම වශයෙන් ශරීරේ පා වෙන ගති, තද ගති, දුර්වල ගති, හැපෙන තන තද ගති, දුර්වල ගති වාගේලා වෙනතරම වලට හිත නොයම්. කෙලින්ම සිවුම් වෙන හුස්ම රැල්ල මතම හිත සාන්ත වෙන්න අරිනවා නම් මේ අවස්ථාවේදී හිතේ සංහිඳියාවක් පස්සම්බයන් කියන විදිහට සංසිඳීමක් සිදු වෙනවා නම් අන්න සමාධිය ඇති බවට ලකුණක් පමණයි. ඒකද කියන සමාධි නිමිත්ත කියලා. මේ තමයි උපචාර සමාධිය පටන් ගන්න තැන. මේ පහළ වෙන උපචාර සමාධියත් වතුරේ යඳපු ඉරක් වගේ. බොහෝම ඉක්මනට ගෙවිලා යනවා. ඒ නිසා යෝගාවචරය අමීත කලින් මේ උපචාර සමාධිය මතු කර ගැනීමට යන්න විදිය සීරු මාර්ගයක් අමේ ඇවිදවා. පිහිදාරයක් උඩ ගෙනිච්ච වාගේ. මේ මාර්ගයේම සිද්ධ වුණා නම් එයත්ම නැවත උත්සාහ කරන්න. මේ තමයි ඉහිතියව සතිය. උපපති පිට සතිය. මේ විදිහට සතිය පිහිටනවන ඊදාක්ෂණයේ අර පෙර පුරුද්ද නිසා ඒ ප්‍රකට සතිය හුදේට හවි සවිශක්තිමත් වෙච්ච සතිය ඊදාක්ෂණයට ගෙන යන්න පහසුයි. නැතුව තිබිලා උපේනවට වැඩිය පහසුයි. ඒ නිසා දිගින් දිගට දිගින් දිගට පවත්නකොට මොකද කරන්න ඕනේ? සමත යෝගාවචරණ ඒ මතුවෙන වර්ණාලෝක හෝ වේවා, කතහන් හෝ වේවා එලවන් යනවා. ශරීරේ පාවෙන ගති මුරුදු ගති වශයෙන් කය වැටෙනවනේ එලවන් ගන්නවා. අර ගෙවි යන හුස්ම රැල්ලෙීමේ හිත දිගට පවත්වන එකයි තියෙන්නේ. එහෙම කරනකොට ඒ සමාධි නිමිත්ත සතිය ඇති සමාධිය ඇති බවට ලකුණ තහවුරු වෙන්න ගන්නවා. ඒක සංගවි ගන්න ගති, දියේ දිරක්තේ වහා නැමින ගති නැතුව නැවත නැවතත් නැවත නැවතත් මතුවීම නිසා යෝගාවචර යම් කිසි වැඩක් ගන්න පුළුවන් ප්‍රමාණයට නිමිත්ත තහවුරු වෙන්න පටන් ගන්නවා. ඒ මත තමයි සමති යෝගාවචරයේ පාන රැළේ. මේ මට්ටමතාවේ නැත්නම් මේකට හොඳ කියමක් පොත්පත් වල සඳහන් කරනවා මෙහෙම தත්ත්වෙම තේරුම් ගන්න නැතුව භාවනායේ සමහරලාට ආනාපානෙ හිත තියෙනවා. ඒක සමාලලට කෙටි භාවික බවක් වැටෙන නමුත් Taman දන්නේම නැහැ ඉඳේ ගානේ කොනින්දට එහෙම නැත්නම් ඉඳේ ගුගන් ගැස්සිලා හිත ආයෙ කිත්තු කරගන්න බැරි විදිහට වගේ හිතවිලි රාශි මතුවෙන්න පටන් ගන්නවා ඊට පස්සේ ආයෙත් යෝගාවචර සංවේගී පිටවගෙන උත්සාහ කරනවා උත්සාහ කරනොත් සාමාන්‍ය විදිහට ආනාපානේ අර ගති මතුවෙනවා ආයෙසර කෙකුනින්දට වැටෙනවා එහෙම නැත්නම් හිත විචිත්ත භාවයට වැටෙනවා යෝගාවචරය දාන්නේ නැතිනම් මේ වෙලාවේදී ජීවිතන යන සිව් වීගෙන යන හුස්ම රැල්ලේම හිත නැවත පැවතිය යුතුයි මත වෙන අරමුණ වලට නොයා යුතුයි ඒ වාගේම වින්දන වේදනාවට ශරීරයේ ස්වභාවික ලක්ෂණ වලට නොයා යුතුයි කියලා ඒ වද පිළිවෙල වාත රාශියේව කියලා පුරුසඳාන කරනවා හුලං රැල්ලක් විතරයි නැත්තම් භාවනාව නිකම්ම නිකම් හුලං වෙලයි කවදාකවත් දිනුවා ඒ නිසා යෝගාවචරය මේ තරමට යනකම්ම වැරදි වැරදි වැරදි වැරදි යන්නේ ගිහිල්ලා කර්මස්ථානාචාර වලට මේ පිළිබඳව හොඳට ඉතාමත් පිළිසිදුවයි. Tamanda සිදුවෙන දේ ප්‍රකාශ කළොත් අන්නේ පළවෙනි කර්මස්ථානාචාරවලයා එහෙම නැත්නම් කල්යාණ මිත්‍රයා මතු කළ දෙනවා මේකට හේතුව මොකද එක්ක සතිය සම්මෝහ භාවයටපත් වෙනවා. සති සම්මෝහය. එහෙම නැත්නම් යෝගාචර නොදැනීම හිත ගිහිල්ලා මේ කයි වැඩ පිළිවෙලකට එහෙම නැත්නම් වෙන විඳින. එහෙම නැත්නම් මතු වෙන අරමුණක් දිගේ මේ නැත්නම් සංයමයේ සමාධි නිමිත්තක් දිගේ හිත ගිහිල්ලා. කොයි දේ වුණත් තනි වශයෙන් කියනවනම් කියන සතිය කියනවා. මේ මට්ටමේ අධ්‍යක්ෂක නැති ගුරුවරයෙකුට නම් බොහොම අසීරුයි මේ අවස්ථාව කෙනෙක් කරගන්න. ඉතින් තීන චිත්ත නියම ධර්මයක්. ඒ කිසිසේත්ම ගුරුවරයාට හෝ ශිෂ්‍යයාට හෝ සාධාරණ දෙයක් නෙමෙයි. මේ නියම ධර්මයක් තියෙනවා. යම් වෙලාවක යෝගාවචරයා මේ සීල මාර්ගව දැනගෙන නොකල යුතු අතහැරිය යුතු පැති තේරුම් අරගෙන තිබුණොත් Tamange අධ්‍යක්ීම තුළින් මේ ඒ වටාසු නොවි මධ්‍යම ප්‍රතිපදාවේ එතරට ය아가න්න පුළුවන්. උපමාවන්ත සඳහන් කරනවන ඊටාම සියුම් ඉදිකටු මලකට මූලක් අමුණන්ට හදන වෙලාවේදී මධ්‍යම වාඩි කෙනෙකුට ඇස් පේනවත් මදි. එහෙම තියේදී ඒ පුද්ගලයා කරන්නේ ඉදිකට හරියට එකාතකින් අල්ලගෙන අනික් අතත් අනික් අත නූල අරගෙන ඒ නූල එක තුඩක් වෙන්න හදා ගන්නවා. කෙල ටිකක් ගාලා හෝ බත්තටයක් අරගෙන හෝ හරියට එක තුඩක් වෙන්න හරි ගස්සලා අර අතට නූල සහිත අත හේතු කරනවා. හේතු කළ හිමීට හිමීට නැවත නැවතත් නැවත නැවතත් අර ඉදිකටු මලට මලවනවා. මේ මලලන වෙලාවේදී මේ මලන පුද්ගලයා නොදැනීම නිසා හෝ අර නූල විසිරිලා තිබුණා. එක තෙන්ඩට නැතුව එහෙම මේකේ විසිරලා තිබුණොත් මුල් තුඩ යන්තම් ඇතුළට වුණත් ඉදි කට්ටටම නූල බැස ගන්නවා. ඒ නිසා නැවත නැවතත් ඒ නූල ඒක රාශි කරන්න ඕන. ඒක රාශි කරමින් කරමින්ම ඉදි කට්ට තුඩට ඉදි කට්ට මල ගෑවොත් අන්න මල පුරාම ආහත්පසීම නූලේ හැපැත්තට යනවා කියනවා. අන්න ඒ වගේ තමයි මේ සතියේ සුපතික්ෂිත වෙන අවස්ථාවේදී විතක්ක වීර්ය කියන ධර්ම දෙක තිබුණත් හරියටම මානසිකාරයේ යෙදුනේ නැතිනම් ඒ වෙලාවට. නැත්නම් සතිය උපතිච්ඡිත සතියක් බවට පත් වෙන්නේ නැතිනම් සතිපත්තාන සතියක් බවට පත් වෙන්නේ නැතිනම් මේක තන කරගන්න සිද්ධ වෙනවා. ලේන ලේන කූඩුවේ සමහර වෙලාවට හදලා තියෙන තිනවර වටාලලා එකේතන කරකවන බොහෝම වේගයෙන් විනෝදයෙන් ක්‍රීඩා කරනවා. නමුත් ලේන ඉන්නේ හැම වෙලාවෙම කූඩුවේ අඩි. අනිත් වගේ තමයි මේ වෙලාවේ මානසිකාරය ගැන රසය නැති කෙනා මේ කඳුල පණින් නැති කෙනා සමාධියේ සාහවරක් ලබන්නේ නැහැ සතිය සුපටිච්චිත වෙන්නේ නැහැ මේ යම් කිසි කෙනෙක් මේ පිරිසුදු බව මේ යත්තා උචිත නියාමයේ දැනගන්න තරමටම ආසන්න වෙලා පළපුරුදු කර්මස්ථාන ආචාර්යවරු තමයි විස්තරේ කිව්වොත් දවසකින් දෙකකින් නැත්නම් වාර දෙක තුනකින් මේ කඩේක කරගන්න පුළුවන් මේ විදිහට කඩේම පැන්නට පස්සේ මොකද වෙන්නේ විපස්සනා පැත්තෙන් ගන්නවනම් ඒ යෝගාවචරය ඒ මතුනේ විශේෂ ලක්ෂණ අරමුණටම විශේෂ ලක්ෂණ සක භාව සොකී භාවය තේරුම් ගන්න උත්සාහ කරනවා තේරුම් ගන්න පුරුදු වෙනවා හැකිලිම ගැන කියනවනම් ඉතාමත් සමීපව හිඳීම හෝ හැකිලිම ආශ්‍රය කරන කෙනාට මුලින් ඒක කාට කියලා දෙන්න පුළුවන් බැලුමක ස්වරූපයක් හෝ වේවා එහෙම නැත්නම් ඉහළ පහළ වම දකුණ වශයෙන් චලනයක් හෝ වේවා අවසාන යනකොට මේ පැති එහෙම නැත්නම් ඒ සතහන් සියල්ලම නැතුව පුදු චලනයක් බව ඇතිවෙනවා. පුදු තෙරපීමක් බව ඇතිවෙනවා. පුදු තරංග මාලාවක් වශයෙන් වැටෙනවා. ඒ නැත්නම් පින්දීම ඇතුළු පින්දීම රාශියක් දිගින් දිගට සිදු වෙනවා හෝ වැටෙනවා. මේ අනුව බලනකොට ඊට ඉස්සල තිබුණු පින්දීමේ මේ පින්දීමට කිසිම සම්බන්ධයක් නැහැ. මේක සම්පූර්ණයෙන්ම නැවුම් සම්පූර්ණයෙන්ම අලුත් ඒ වෙලාවෙම දැකගත යුතු තත්ත්වයක් මෙතන තියෙනවා. මේකට මෙතුආකල් පින්දිච්චි පින්දීම් වලින් ආදර්ශයක් ලැබුණ බව හදාගන්න. සතිය පිළිබඳ පෙරහුරුවක් ලබන්න පෙර පින්දීම් උදව්වෙච්ච බව හදාගන්න නමුත් මේ පින්දීම නැත්නම් මේ හැකිලිම කිසිසේත්ම වෙන දෙයකට සමාන නැහැ. මෙහි සිදු වෙන දේ එතන එතනම වහ වහා බිඳි බිඳියක්. ඒ සිදුවෙන දේ අස්පනා පිටම දැකගත යුතුයි. තමන්ම දැකගත යුතුයක් වර්තමාන වශයෙන්ම දැකගත යුතුයි. ඒක කවදාකවත් පොතකින් පෙන්වා දෙන්න බෑ. කොච්චර ගුරුවරයා දක්ෂුණත් ගුරුවරයාට පෙන්වා දෙන්න බෑ. ඒ තමන්ම සතහන දකින්න බව තේරුම් ගන්න ඕනේ. ආකාරය දක්වන බව තේරුම් ගන්න ඕනේ. ඒ නිසා හිත අර මුලට දැන් මූලට මූල ලා තියෙන බව දැනගන්න ඕනේ. නමුත් මේ යත්තා වූ අත්‍යන්ත ලකුණු සොයා ගැනීමට තරම් මානසිකාර යොදවා ගන්න තරම් යෝගාවචරයාගේ මනස සූක්ෂම නැතිනම් හිත නිතරම මේ සිද්ධ මේ සාමාන්‍ය ලෞකික ප්‍රඥප්තියම කරගන්න. යන්න වෙලාවක මේක ඉක්මවන්න වහාම යෝගාවචරයට වැටෙනවා බොහෝම කඳ ඍජුව හිටිනවා සතිය පිහිටි සතියක් වාටපත් වෙනවා ධර්ම රසයේ අරමුණින් මතුවෙනවා සමාධිය විශේෂයෙන්ම නැගී හිටිනවා ඊට පස්සේ හිත ආයෙ පසුතැවෙනවා අර තද ගති නම් ඒ දිගටෝ මේ තද ගති මෙලෙක් ගති මුරුදු ගති දිගේ උණුසුම් ගති සිසිල් ගති දිගේ දිගටෝම හිතේ හිටිනවා. ඒ ගැලකොට මෙතුවා කන නොදැකෙච්ච විශාල තිරයක්. නැත්නම් දොරටුවක් නියුත් වුණා වගේ. මේ ආරමුණේ ප්‍රධාන වශයෙන්ම ක්‍රියාත්මක කරන පට ව්‍යාපෝ තේජෝ වායෝ කියන රූප ධර්ම හෝ එක එකනා එක එකනා මත වෙන පටන් ගන්නවා. තද විදියට, බර විදියට, ගොරෝසු විදියට, මුත්තු විදියට, මෙලෙක් විදියට, සියුම් විදියට මතු වුණා නම් ඒක පටවි ධාතුවේ වැඩ පිළිවෙලක්. වැඩිරණ ගතියකට, පිටු කරන ගතියකට ඒ ආරමුණ තුලම වැටුණා නම් මේක ආපෝ ධාතුවේ ලක්ෂණය. කුණුසොන් සිසිල් ගති වැටෙනවා නම් තේජෝ ධාතුවේ ලක්ෂණය. පෙරබෙන තද කරන දරණ ගති මතුවෙනවා නම් වායෝ ධාතු ලක්ෂණය. මේ ධාතු ලක්ෂණය දකින්න නම් අතහන නැහැ. ඒ ධාතු ලක්ෂණ තුල ආකාරයක් නැහැ. මේක වමේ සිට දකුණට යනවා කියන්න බෑ ඒක සදාකාලික චලන රාශියක් තියෙනවා. මෙන්න මේ විදිහට අරමුණේ ස්වභාවික ලක්ෂණ තේරුම් අර ගන්නවනම් යෝගාවචරය එහිම වඩ වඩාත් වඩ වඩාත් නැත්නම් ස්වභාවික ලක්ෂණ වලින්ම නිරීක්ෂණය පිළිගිය වෙලාවේදී ස්වභාවික ලක්ෂණ වලින්ම හිත පිළිගිය වෙලාවේදී මෙන්න ඊගාට කඩීමට ඊගාට පින්මට විපස්සනාව පරිදි මේ සඳහන් මේ වෙලේ පැනීමකට අත්‍යවශ්‍ය නැතුවම බැරි කාරණා තමයි අරමුණ උණු උණුවේම දැක ගන්න පුළුවන් ස්වરૂපය. මේකට කියන්න පුළුවන් විපස්සනාව කියලා. මේකට කියන්න පුළුවන් විශේෂ දැකීම කියලා. මෙන්න මේ විශේෂ දැකීමද තමයි මුලින් මුලින් සංඛාරය උදාර කරන්නේ. ආකාරය උපකාර කරන්නේ. උසංගාන උපකාර තුළින් මේ ස්වභාවික ලක්ෂණ දැක ගන්න තරම් මානසිකාරය යොදව ගන්න තරම් අක්ෂර සිල්ලක් නැතිනම් හැසිරවීමක් නැතිනම් මේ විපස්සනා පහළ වෙන්නේ නැහැ. ලෞකික ස්වરૂපයේම හිත කරගන්නවා. අහල වුණොත් විපස්සනාව ඒ ඒ ක්ෂණයේම බතු වෙනා වූ ක්ෂණික සමාධිය මත සතිය හරියට අර සමත යෝගාවචරය. සත්‍යප්ති හුස්ම රැල්ල කියලා කියන්නේ හැම වෙලාවෙම නොසලී පවතින දෙයක්. අන්න ඒ වාගේ මේ පින්දින හැකිලිම කියන සැලෙන දේ චංචල වෙන දේ ඒ ඒ ක්ෂණයේ හිත සමාධියට වෙනවා. මේ නිසා සමත යෝගාවචරයේ උපචාර සමාධියේදී වෙනවන කෘත්‍ය වෙන කටයුත්ත මේ ක්ෂණික සමාධියේදී කරනවා. මේ ක්ෂණික සමාධිය අලුතෙන් උරදෙන නිසා භාවනාව ඉදිරියට තල්ලු ඒ තල්ලු වෙනකොට යම් කිසි කෙනෙක් සතහන ස්වභාවික ලක්ෂණ දැක ගන්න මට්ටමට ගියොත් හිත ඊගා විපස්සනා මට්ටමට පයින්නවා ඒ මොකද සංකත ලක්ෂණේ දැක ගන්න පටන් ගන්නවා පරමාර්ථයේ ආධුනිකව මට්ටම පරමාර්ථ දක්ෂියට පේන්නේ සංකතයක්. මොකද සංකතය කියන්නේ ප්‍රවාහයක් අවතිනමතයි. තද වෙන බව වැටව වශයෙන් වැටුණොත් එහෙම මේ පිම්වීම ඒ තද වීම එක් ක්ෂණයක් මේ තද වීම දිගට ගලන. තෙරපෙන බව නම් දකින්නේ තෙරපෙන බව දිගට ගලන. උණුසුම් බව නම් දකින්නේ උණුසුම් බව දිගට ගලන. සිසිල නම් වැටෙන්නේ සිසිල නම් දිගට ගලන. රැකිරෙන බව නම්, පිටු කරන බව නම්, ගොරෝසු බව නම්, සද බව නම්, මෙලෙක් බව නම්, මුරුදු බව නම් මොන්න දේ හෝ දිගට ගලනවා. නමුත් එකිනෙකා පරෙමින් සද බව විසින් මුරුදු බව ජය ගන්න වෙනවා. උණුසුම් බව විසින් සිසිල් බව ජය ගන්න වෙනවා. මේ එකිනෙකාගේම පතලැවිලි කොණ්ඩහවරියක් වගේ. නැත්තම් කොහොලනුවක් වගේ. කෙටි රාශි කර කැවෙනවා මිසක් ප්‍රවාහයක් මිසක් මෙතනින් පටන් ගත්ත මෙතනින් ඉවර වුණා මේකේ මෙන්න මේ සතහන තියෙනවා මේක මේ පැත්තේ ඉඳලා මේ පැත්තට යනවා කියන මොනවාක්වත් දැක ගන්න බැහැ. ඒ නිසා යෝගාවචරය දිගටම හරියට කාණ්ඩම් කැලලකට ඇල්ලුවා වගේ යකඩ. හිත මේ ස්වභාවික ලක්ෂණ වලම নিমগ্ন වෙනවා. ගිලී ගන්න. එතකොට යෝගාවචරය දන්නේ නැහැ මේ බලනින් පින්වීම කියලා දන්නේ නැහැ හැකිලිම කියලා දන්නේ නැහැ. උත්සාහ කළා පිම්බීමෙන් හැකිලිමේ වෙන් කරන්නත් බෑ. නමුත් හොඳටම දන්න එක කාරණාවක් තියෙනවා මුලින් Taman දැකපු අර ප්‍රත්‍යක්ෂ සහගත පිම්බීමෙන් හැකිලිමෙන්මයි මෙතෙන්ට ආවේ. ඒ අතරමැද පය ලෙසලා වැටීමක් හෝ ක්ලාන්ත ගතියක් හෝ සීමද ගතියක් නැහැ. ඒ වෙනුවට තියෙන්නේ හොඳටම පිහිටි සතියක්. එනිසා යෝගාවචරය මෙතනදී කලකොල වෙන්න දෙයක් නැහැ. නමුත් මේ දක්වා යෝගාවචරය එන ගමනේදී සතිය අඩුපාඩුකම් තිබුණා නම් මෙතනදී සමහර යෝගාවචරය කලකොල වෙනවා. දැන් මට පිම්බීම හැකීම පේන්නේ නැහැ. ශරීරය දිහා බැලුවට ශරීරය පේන්නේ නැහැ. මේ පිම්බීම හැකීම අහවල් ආකාරයි කියලා බුදුරට කියලා දෙන්නත් බෑ. ආකාර සංතහන මෙහෙමයි කියලා කියලා දෙන්නත් බෑ. නමුත් සතියක් තියෙනවා. සතියක් නැහැ කියලා කියන්නත් පුළුවන්. මෙන්න මේ தත්ත්ව නිසා කලකොල වෙනවා. ඒකට හේතුව මොකද? අර මුලින්ම පේන ප්‍රඥප්ති වශයෙන් පැනෙන පින්දීමේ හැකිලීමේ සිට මේ දක්වාම සති ධාරාව අඩුපාඩුකම් තිබුණොත් මෙන්න මේ වගේ යෝගාවචයට විස්තර කිරීමේ බාධා. නමුත් හොඳට විශේෂයෙන්ම මේ වගේ සූත්‍රමය වශයෙන් කාරණා කාරණා දන්න කලාතුරකින් හෝ සතිය හොඳට අකණ්ඩව පැවතිච්ච වෙලාවක යෝගාවචරයට අසරණ භාවයක්, කලකොල භාවයක්, කුමක් කරම් දෝ කියන සැකයක් වෙනකොට සහවුරුවක් පහළ වෙනවා. මොකක් මැදද මේ ස්වභාවික ලක්ෂණ මත. ස්වභාවික ලක්ෂණ මත තහවුරක් පහළ වෙනකොට මේක දිගට පවතින ප්‍රවාහයක් සම්පතියක් මේ සම්පතියෙහිම හිත පවත්වාගෙන යන එක ඇති කරන අවස්ථාවට වඩා ලේසි ඇති කරගත්තට පස්සේ දිගට පවතින මේ නිසා යෝගාවචර මෙතනදී මේ සම්පතිය දිගේම ඇතිකා උඩට හිත පවත්වාගෙන මේ සම්පතිය කියලා කියන්නේ එක ක්ෂණයකදී අනිත් ක්ෂණයක සමාන නැහැ වහ වහ වෙනස් වෙනවා. ආකාරයක් පෙන්වන්න බැරි ආකාරයකට වෙනස් වෙනවා. సంతානයක් පෙන්වන්න බැරි ආකාරයකට වෙනස් වෙනවා. වේගයෙන් මොකද මෙතන සිද්ධි රාශියක්. රූප ධර්ම වශයෙන් ගත්තොත් ප්‍රධාන වශයෙන් ගත්තොත් මේ ප්‍රධාන මහා භූත හතර. ඒ වගේ ලක්ෂණු 10 ආකාර. ඊට පස්සේ මේ අභිධර්ම කවට වෙන විදිහට නිප්පන්න අනිප්පන්න ආදී නානක් රූප ධර්ම මේ වැඩ කරන නිසා මේ රාශියේ පොදු හැල්මක් ගැල්මක් වෙනවා. ඊට අමතරව සම්පූර්ණ තවත් ප්‍රවාහයක් තියෙනවා මේක දිහා බලන ඉන්න හිතේ නාම ධර්ම වල ප්‍රවාහයක් තියෙනවා මෙන්න මේ தත්ත්වයේ දිගට ගැඹුරක් අතුලාන්තයක් ඇතුව සමත සමාධියකින් කනික සමාධිය යුක්තව සතියෙන් මේ දේ දිහා බලනකොට යෝගාවචරයට පුළුවන් වෙනවා ක්‍රමක්‍රමයෙන් ප්‍රකට දේ ඉඳලා පටන් අරගෙන වෙන පාඨ විධාතු මත වෙනකොට හැටි වෙන තේජෝ ධාතු මත වෙනකොට හැටි මෙන්න වායෝ ධාතු මත වෙනකොට හැටි. මෙන්න ආපෝ ධාතු මත වෙනකොට හැටි. මෙන්න මේක මේ ආරමුණ මේකයි කියලා දැනගන්න හිතේ හැටි මේකයි. මේ ආරමුණේ හිතට වදිනවා නැත්නම් හිතට හැපෙනවා කියන පස්සේ කියන්නේ මේකයි. මේ ආරමුණ විඳ ගන්න වේදනාජනසික මෙහෙමයි. චේතනාව මෙහෙමයි. අදිමොක්ඛය මෙහෙමයි. කියලා මේ එක එක චෛතසිකයක කෘත්‍යයන් ඉතාම විසදව ප්‍රකට දේෙන් පටන් අරගෙන බයි නිසා ටිකෙන් ටික ටිකෙන් ටික ටිකෙන් ටික ස්පාර්ශය දක ගන්න පුළුවන් කප්පයකට පත් වෙනවා. එහෙමනම් හොඳට තේරුම් අර ගන්න ඕනේ මේ තරම් ගැඹුරින් පවත්වන සතිය වැඩි වේලාවක් ආශ්‍රය කිරීම. හිතේ අරමුණේ මතු පිට ඇත්තාව ප්‍රත්‍යක්ෂ බිඳගෙන පිහිටි සුපතිත්ත සතියකින් ඒක දැසගෙන ඒ තුල අවදි භාවයේ දිගට පවත්වනවා. තවත් වෙනකොට පේනවා මේ තුල නිත්‍ය වශයෙන් ගණිත අසවල් දෙය කියලා දෙයක්. රූප ධර්ම වලත් මේ විදිහට ව්‍යාපෝ තේජෝ වායු විශ්මාරය. ඒ දෙස බලනින්න වූ හිත. පිටිතයිසික ධර්ම වලත් විවිධාකාර දේවල් පවතිනවා. මේ දේවල් දැක්කනම් මේ තුල මමෙක් ස්ත්‍රියාවක් පුරුෂයෙක් ප්‍රිය භාවයක් අප්‍රිය භාවයක් දැකගන්න ඉඩක් මොකද මේවා පුදු සුද්ධ ධර්මතා ඒ ඒ දේවල් වල ස්වභාවය ධරණ සුළු භාවය මිසක් පඨවි ධාතුවේ නෑ ස්ත්‍රී භාවය පුරුෂ භාවයක් නෑ ආපෝ තේජෝ වායු වලත් නෑ මේ වහඳුනා ගන්න හිතෙත් නෑ ඒ නිසා දැන් යෝගාවචරය ඉන්නේ සම්පූර්ණ දෙලොක් අතරම සතියක් තියෙනවා නම් දැන් ලොකු පිම්බීමක් ප්‍රකටයි හොඳයි කියලා අදහසක් ඒව දැන් මොකද දැන් පිම්බීම හොඳටම කුඩයි වැටෙන්නේ නැහැ අනේ අනිත්‍යං කියලා හිතනවා නම් ඒකත් නැහැ දැන් තේන්න තියෙන්නේ ඒකේ ඕලාරික බව හෝ සියුම් බව හෝ වැටෙනවා ඝන බව හෝ තද බව හෝ වැටෙනවා උණුසුම් බව හෝ සිසිල් බව වැටෙනවා භාව පමණයි මෙන්න මෙහිම හිත පවතිනවා නම් යෝගාවචරයට වැටෙහිවි මේකේ ආස්වාදේ කරන්න දෙයක් නැහැ එකයි තියෙනවා නම් තියෙන්නේ මෙතුආකල් නොදැක්ක මේ ධර්මය දැක්ක නිසා ඥානයේ වශයෙන් ඇත්ත ඇති හැටි දැක්කා කියලා සතුට වෙන්න හිතක් තියෙනවා මිසක් මේ තුල පවතින්නේ නම් අතරක් නොතබා පෙළෙන ස්වරූපය මඩන ස්වරූපය දකින්ද දකින්ද බැගෑ වෙන ස්වරූපයක් ඒ නිසා යම් කිසි කෙනෙක් මේ සතිය හොඳට පිළිතවලා අර මේ ස්වභාවික ලක්ෂණ මතින් හිත නංවගත්තා නම් මේ සංතතිය දැක ගන්නට ඒ හිත ඒකාන්ත මේ සංතතිය පවතින අනිත්‍ය භාවය ඒ මතු මතේ විඳින්න පුළුවන් සැපයක් නැති පෙළෙන මැදෙන බගෑ ස්වરૂපයේ කියන දුක්ඛ ස්වરૂපේ මේ දෙකම තිබුණාට මොකද වහා විනාශ වෙන ස්වરૂපයේ තිබුණාට මොකද ඒ පෙළෙන සුළු දුරේ තිබුණාට මොකද ඒක තමන් ඇති කළ දෙයක් නෙවෙයි. තමන් කැමති වුණාට නතර කරන්න. තමන් කැමති වුණාට වැඩි කරන්නත් බෑ. තමන් කැමති වුණාට අඩු කරන්නත් බෑ. එහෙමනම් කරන්නේ. කියන්නේ මගේ නෙවෙයි ආත්මය නෙවෙයි කියලා බාරගන්න බෑ. එතකොට මේ අනිත්‍ය භාවය දකිනකොට මේ දුක්ඛ ස්වરૂපය දකිනකොට මේ අනාත්ම ස්වરૂපය මේක පාලනය කරන්න කියලා තමයි මෙතෙක් කල සංසාරේ දුක් වෙන්නේ. මේක මගේ කියාගන්න කියන නිසායි සංසාරේ දුක් වෙන්නේ. මහා විශාල ජල ප්‍රවාහයක් වගේ ගලනදී අපි හිතනවා අත දාලා දැම්මක් දාලා නැත්නම් Taman ඇදගෙන ඉන්න රෙදි කඩක් හරස් කරලා මේ ප්‍රවාහය නතර කරන්න කියලා. ඉතින් මොකද වෙන්නේ ප්‍රවාහයේ සැරවැල් නිසා නියම ධර්මයන් නිසා Taman ගසාන කියලා Taman පෙන්නේ. නමුත් භාවනාවෙන් මේ විදිහට ඊටාම ගැඹුරු මට්ටම් දෙක තුනකට ගිහිලා මේක සනාතන ධාරාවක් මේක අපිට කරන්න පුළුවන් උත්තරීම දක්ෂතාවය තමයි ඇත්ත ඇති ඇතින් දැකීම. ඉන්මනත කොච්චර මේක දැකගෙන හිටියත් මේක පාලන ශක්තියක් නම් සතාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේටවත් පහළ වෙන්නේ නැහැ. බ්‍රහ්මයෙකුට, මාරයෙකුට, දෙවියෙකුට, මිනිසෙකුට ගැන කතා කරන විදියක් නෑ. නමුත් බුදුරජාණන් වහන්සේගේ කල්යාණ මිත්‍රයන් වහන්සේලාගේ තියෙන ප්‍රධාන ආරාධනාව මොකද්ද? මේ ඇති හැටියෙන් දැක ගන්න. ඒක විශාල ලාභයක්. ඒක බුද්ධත්වයෙන් කරව ගන්න බෑ. චක්‍රින්ද ගන්න බෑ, මායයට ගන්න බෑ, දෙවියන්ට ගන්න බෑ, සාමාන්‍ය මිනිසෙන්ට ගන්න. මෙන්න මේ විදිය හරියට සද්ධා සීලය, වීර්යය, සුතේ ඡාගේ වීර්යයේ සති ආදී ධර්ම ක්‍රමානුකූල ජීවන කරගෙන ගිහිල්ලා සතියට අරමුණ මුහුණට දෙනකොට දෙනකොට ඒ ඒ වෙලාවේ අවශ්‍ය විදිහට ඒ අරමුණ වින විනිවිද ගැනීමෙන්ම තේරුම් ගත යුතුයි. ඒ තේරුම් ගන්නට ගන්නට ඒ තුල තියෙන නීරස භාවය. ඒ නිසා භාවනාවේ ධර්ම රසය නැති කෙනාට වෙන විදිහට කියනවා නම් සංසාර බය නැති කෙනාට දකින්න දකින්න යම් කිසි දෙයක් දකින්න දකින්න කම්මල වෙනවා. මට යන්න බෑ කියලා ඕවිසින්ම කියනවා. මට කියන්න දෙයක් නෑ කියලා ඕවිසින්ම කියනවා. පසු බාහම. ආපසු හැරෙන. මම ආපු ඇති හරිද? කාලේ නාස්ති වීමක්ද? මොකද මේ වෙන්නේ? මේ පැත්ත මේ පැත්ත කලකල බාහම. මේ තමයි කෙලෙස් වරුව. නමුත් මේ කල්යාණ මිත්‍යාගේ ගුණයක් තියෙන්න ඕනේ. ඒ සියල්ලම විඳලා තමයි තථාගත සම්මාසන ප්‍රජානන් වහන්සේ ඒකට ඉවතුනේ. ඒ නිසා උන්වහන්සේ තුල තියෙනා වූ කරුණාව අනෙක් සතුන් පිළිබඳව සාමාන්‍ය කරනවා කියන මහා කරුණාවක්. ඒ විතරක් නෙමෙයි එවැනි මහා කරුණාවකින් මහා කරුණාවට භාජනීය වේතු මේ සතුන් තමන් විසින්ම මේ ධර්මයේ දැක ගැනීමට අවුල් වෙලාදී එවැනි ධර්මයක් විනිවිද දක්වන්න තරම් පුදුමාකාර ප්‍රඥාවක් තියෙන කෙනෙකුට තමයි තථාගත සම්මා සම්බුද්ධජාන වහන්සේ කියලා කියන්නේ. මේ තුල ඇත්තව ප්‍රඥාවේ සහ කරුණාවේ සමබර භාවය පිටව ගන්නවා. කොටිකින් ගන්නවා. ඒ වගේම දෙන්නත් අමාරුයි. මේ නිසා බුදුරජාණන් වහන්සේ මේ ගැඹුර ඒ විස්තර විස්තරය ඒක පුළුවන්තරම් ධර්මයක නම් වල අදිස්ථාන ශක්තිය මේ ශාසනයේ පවතින තාක්කල් පවතිනවා. නමුත් මේ සම්පූර්ණ වෙන්නේ නැහැ. ධර්මයේ ධර්මයේ වාසයේ නිරූපණය කරන්න බෑ. ප්‍රකාශ වෙන්නේ නැහැ. සංගවිගා. මේ නිසා මේකට පණ දෙන, මේකට උර දෙන, මේකට ජීවිතය දෙන සංග පිළිසක් අවශ්‍ය වෙනවා. යෙදෙන පිරිසක් අවශ්‍යයි. මේ නිසයි මේ තුනට තිසරණ කියලා කියන්නේ. විවිධ රත්න වශයෙන් හඳුන්වනවා. ත්‍රිජානන් වහන්සේගේ මේ ගැඹුරු විචක්ෂණ ඥානය නැතිනම් ධර්මයක් නෑ. ධර්මයේ තිබුණට බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පස්සේ ධර්මය අසරණ වෙනවා මේ සතිය ආදී ධර්ම වල නැතු නැත්තම්. මේ නිසා සංඝ පිරිසක් අවශ්‍යයි, પરම්පරාවක් අවශ්‍යයි. අන්නේ પરම්පරාවේ අද්දකපු දෙනාට මෙදී ජීවිතයේ වශයෙන් අත්දැකපු කෙනා තමයි අපි කල්යාණ මිත්‍යා කියලා කියන්නේ. එහෙමනම් ඒ කල්යාණ මිත්‍යා තුල මේ සතිය පිළිබඳව හොඳ විසද මූලධර්ම වශයෙන්ම ඒ වගේම අත්දැකීම් වශයෙන්ම සමබර වූ ශක්තියක් තියෙනවා. එමෙ නැතිනම් මේ තාක් සීක්ෂම මේ මාර්ගයේ ගමන් කරද්දී යෝගාවචරයාගෙන් එන নানা ආකාර සංඥා මත සැලෙන්න ඉඩ තියෙනවා. සුපතිත්ථිත භාවයක් නැතිනම් සතියේ දෙන්නම වැඩේ. යෝගාවචරයත් වෙනවා ගුරුවරයෙක් මේ නිසා තමයි පැහැදිලිවම ධර්මයේ හොයන්නේ වශයෙන් වැටමින් පවතින කෙනෙක් බව දැනගෙන සංසාරයේ වටවලල්ලේ කරකැවෙන කෙනෙක් බව දැනගෙන නොසැලෙන නොවැටෙන සමහිතක් ඇති කෙනෙක් තෝරා ගන්න උත්සාහ කරනවා. ඒ සමහිත වර්ණයේ ලක්ෂණ හැද නිසා හොයන්න ගත්තොත් ඊටාම රූක්ෂ ප්‍රතිපත්තිය හොරකින්වය කියලා හොයන්න ගත්තොත් ඒ නැත්නම් උට විශාල පිරිසක් ඉන්න අය බොහෝ කෙනෙක් අතර ජනප්‍රිය කියලා හොයන්න ගත්තොත් මේ කියන සූක්ෂම භාවයේ එතන නොතිබෙන්න ඉඩ තියෙනවා. රූප ප්‍රමාණ ගත්තට අහුවෙන්නේ නැති වෙන්න ඉඩ තියෙනවා. දුක ප්‍රමාණ ගත්තට අහුවෙන්නේ නැති වෙන්න ඉඩ තියෙනවා. එනතන් කිච්චි ප්‍රමාණ ගත්තට අහුවෙන්නේ නැති නිසා ධර්ම ප්‍රමාණයෙම ගන්න. ඒ ධර්ම ප්‍රමාණය ගන්න නම් හරිම කමෙන් නම් Taman අත්දකලා තියෙනවා. නමුත් කාම යෝගාවචරය කියන්නේ සංසාරේ වැටි වැටි යන කෙනෙක් අත්දකින්නේ. ඒ නිසා අපිට පිළිද කරගන්න තියෙන්නේ මෙන්න මේක මෙහෙම විය යුතුයි කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වපු මේ මින්ම ඉදිරිපත් කරගන්න. මේක කියනවා සූත්‍රය කියලා නූල මේ නූල දිගේ වැඩි ගෙනිච්ච නැත්නම් වැඩි හරියට. කොටයක් ඉරන්ට දන් දීම ගහගත්ත වඩුවා ඒකේ බොර ළඟා ගන්නවා. නූල ගා ගන්නවා. ඒ නූල දිගේ උඩ යට දෙන්න එකතු වෙලා ඉරාගෙන ගියේ නැත්නම් ඒ ලෑල්ලෙන් ගඩ ගන්න බෑ. ඒ නිසා මේ නූල පැටලවා ගත්තොත් සූත්‍රය අනුව නොගියොත් අපි බුදුන් අනුව ගියා වෙන්නේ නෑ ධර්මය අනුව ගියා වෙන්නේ නෑ කල්යාණ මිත්‍ය අනුව ගියා වෙන්නේ නෑ එන්නේ අපිට හිතා ගන්න පුළුවන් මේ සූක්ෂම මාර්ගයේ පැටලෙන්න තියෙන අවස්ථාව වෙයි ඒ නිසා පැටලුණොත් ඒක ගුරුවරයාගේ දෝෂය හෝ වේවා තමන්ගේ දෝෂය හෝ වේවා වෙන්නේ දුක වැඩි වෙන නිසා. කල්යන එක. ඒ නිසා මේ වගකීම ශිෂ්‍යයාටම පැවරෙනවා. මොකද තමන්ගේ කල්යාණ මිත්‍යා මේ මේ ගුණ සහිත කෙනෙක් කියලා දැනගන්න. එහෙම දැනගන්න නම් ධර්ම කාරණු සූත මේ වශයෙන් අහලා තියෙනවා. ඒ නිසා බුද්ධ ධර්මයේදී විශේෂයෙන්ම මේ විපස්සනා නමුත් ධර්මයේ නැවත නැවත ආනකොට ආනකොට ශිෂ්‍යයාට තමන්ගේ අධ්‍යක්ීම් සහිතව රහිත ශිෂ්‍යයාට දවසින් දවස දවසින් දවස මේ පිළිබඳව වඩ වඩා ශ්‍රද්ධාව පහළ වෙනවා. නමුත් අහනවා විතරයි ක්‍රියාවට නම් වන්නේ නැතිනම් ඒකට පණෙන්නේ නැහැ. ඒක මිය යන ධර්මයක් බවට පත් වෙනවා. ඒ නිසා මෙවැනි භාවනා කරන පිළිසකට මේ ධර්මයක් දේශනා කරනකොට ඒ භාවනා නොකරන පිළිසකට වගේ නෙමෙයි මේ ධර්මයේ උත්සාහ ගන්න පුළුවන් ශක්තියක් තියෙනවා. මොකද සෑම කෙනෙකුම දුකින් සපයාගත්ත වැරදි රාශියක් සහිත කෙනෙක්. එන විදිහට කියන අද්දකෙන් රාශියක් සහිත කෙනෙක්. මේ අද්දකෙන් රාශියට පණේට නම් එනත්තන් ඒ මත නැවතත් භාවනා කරමී කියන සද්ධා පහළ වෙන්න නම් මේ භයානකකම මේ ගැඹුරුකම මේ සියුම් භාවයේ පිළිබඳව ඉංගියක් දෙන්න. අන්න ඒක තමයි බුදුරජාණන් වහන්සේ මේ සූත්‍ර ධර්ම වලින් කරන්නේ. මේ වැඩේට පටන් ගන්නකොට තමන් ආදර්ශයට ගන්න ගුරුවරයා තුළ පවා මේ මේ ලක්ෂණ තිබිය යුතුයි. එහෙම නොවුනොත් මේක බොහොම අඩු ලංශයකට අඩු දෙයකට තීන්දුව කෙරුවොත් දෙපාර්ශ්වයටම බාධා සිදු ඒ ගුණ සාහිත ගුරුවරයෙක් තෝරාගත්තා ශිෂ්‍යයා Taman වශයෙන් පූර්ණව යෙදෙන්නේ නැත්නම් අපි ගත්ත උපමාටික අනුව ගත්තා සතහන දැකලා ආකාරය දැකලා ඉතින් එහාට මානසිකාරය යොදව ගන්න තරම් ඥාන ශක්තිය අඩු නම් එහෙම නැත්නම් කුසීත බව වැඩි නම් ඒ යෝගාවචරයට තමන්ගේ ගුරුවරයා ඇත්ත වශයෙන්ම රහත් වෙලා හිටියා. එතන සතිය අන්තිම ඉහළ මට්ටමට ගිහින් තිබුණත් ඇත්ත නැති තේරුම් ගන්න හම්බ වෙනවා. මුලින් නම් සාමාන්‍ය මට්ටමෙන් තේරුම් ගන්න. නමුත් ඉන්නේ හාට යන්න වෙන්නේ අනුන් කී දේ ආවා. මොකද තමන්ගේ අත්දැකීම නැති නිසා. ඒ නිසා මේ ගුරුවරයා තුළ මේ සතියේ සුපතිත්ිත බවක් හොඳේම නාකට පිළිපවත් තියෙන බව මුලින් පිළි අරගන්න කර්ම මේ සුතමේ වශයෙන් තිබුණට ඒක Taman වශයෙන් තහවුරු කරන කෙනාට තමයි ඇත්ත වශයෙන්ම ඒ Taman ළඟින් ආශ්‍රය කරන ගුරුවරයා ඊට පස්සේ ඒ ගුරුවරයාගේ ගුරුවරයා ඊට පස්සේ ඒ ගුරුවරයාගේ ගුරුවරයා වශයෙන් අවසාන ධර්ම මාර්ගයේ දිගේම බුදුන් දැක ගන්න පුළුවන්. ඒ නිසා මේ ගුරු ගුණ ධර්ම රාශියක් වශයෙන් මේ සූත්‍රය ඉදිරිපත් කරාට නියම අවංක යෝගාවචරය ගත්තොත් ඒක Tamanටත් පූර්ව ආදර්ශයක් වෙනවා. Tamanගේ භාවනාවේ මෙතනින් එහාට ගෙන ආයත කොටස මේ මාර්ගයෙන් හෙළිවි. මේ නිසා මේ ධර්මය පූර්ව වශයෙන් කල්යාණයි. මධ්‍යස්ථ වශයෙන් ගත්තත් කල්යාණයි, පරිෝසాన වශයෙන් ගත්තත් කල්යාණයි. අහනකොට ගුරුවරයාගේ ගුණ වශයෙන් අහනකොට උනත් හොඳයි. ඊට පස්සේ Taman වශයෙන් යෙදෙද්දි මේ ගුණ ධර්ම අහනකොට උනත් හොඳයි. අවසාන කටයුතු කරගත්තට පස්සේ උනත් හොඳයි. මේ නිසා මේ ධර්ම දේශනාවේ ඇතුළත් වුණා වූ මේ කරුණු මූල ධර්ම අත්දැකීම් මේ කියන දෙපාර්ශවෙම තම තමන් මේ කරගෙන යනා වූ සත්‍ක්‍රියාවට ඒකාන්ත වශයෙන්ම උදව් වේවා උපකාර වේවා ඒ අනුව දැනට පවතිනා වූ සතිය සමත භාවනා කරන ඇත්තන්ට නම් උපචාරාර්පණ ආදී භාවු සමාධියක් ඇති කරගන්නත් විපස්සනා භාවනා කරන ඇත්තන්ට නම් කනික සමාධිය වශයෙන් වැඩකට ගන්න පුළුවන් තහවුරක් ඇති කර ගැනීමට හේතු වේවා වාසනාව වේවා කියන මේ සම්්‍යක් ප්‍රාර්ථනාවත් සමග අදට නියමිත ධර්ම දේශනාව මෙතෙන් සමාර කරනවා